හොඳයි අපි දැන් මේ කතා කරගෙන ආවේ අර උදේ කියන තරුණේ අහපු ප්‍රශ්න. ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් වීමක් ගැන තමයි කතා කරන්නේ. ඒ ප්‍රශ්නේ අහන්න ඉදිරිපත් වෙච්ච උදේ ඒ ප්‍රශ්නේ පිළිතුරු දෙන උත්තරයාගේ වර්ණනාව කරපු හැටි තමයි ගියේ පාඩක් කතා කරන්නේ. ඒ වර්ණනාවෙන් ඒ තරම් දීර්ඝ වර්ණාවක් කරන්න හේතුව මොකද්ද? බුදුහාමුදුරන්ට මේ උදේ කියන ධර්මය දන්නනවා. ස්වාමීන් වහන්සේ ඒක එක්කෙනා සිව්පලියට ඔබවහන්සේගේ ප්‍රශ්න අහන්න ආවා නෙවෙයි. සමුන්නාන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මෙන්න මේ සුදුසුකම් ඔබවහන්සේ ගාව තියෙන බව මා දැනගෙන යාවි. ඒක නිසා මම එකම විශ්වාසය ඒකාන්ත විශ්වාසයක් තියෙනවා මේ මගේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඉදිරිපත් කරන ප්‍රශ්නේ ඒකාන්තයෙන් නිර්වෘල් වෙනවා. මේ විශ්වාස උදය අහන්නේ ඒකට සුදුසුකම් මෙන්න මේවයි කියලා අපි සුදුසුකම් පිළිබඳව විස්තරයක් කළා. ඒකට දැන් අහපු ප්‍රශ්නේ මොකද්ද? අඤ්ඤා විමුක්ඛ ප්‍රබෝධි අවිද්‍යාව ප්‍රබේදන අවිද්‍යාව කියනවා දැන් මේ මම වහන්සේ ගැන තේරුම් ගන්න ආවා වගේම වහන්සේගෙන් මට මේ අවිද්‍යාව විදහෙලන හැටි මොන ආකාරයෙන්ද මේ අවිද්‍යාව විදහෙලන්නේ කියන එක මට තේරුම් ගන්න. එතකොට මේ අවිද්‍යාව ගැන කතා කරනවා. අපිට කියනවා මේ අවිද්‍යාව අපි විතර කතා අපි ඒක අහලා තියෙනවා. ඉතින් ඒකේ තරම් අවිද්‍යාව කතාව බුද්ධ ආගමේ එක්තරා අදිතාලමක් වගේ එකක්. අවිද්‍යාව කියන්නේ. ඉතින් ඕක නෙවෙයි මේ අපි මේ කතා කරන්නේ. මේ අවිද්‍යාව කියන්නේ අපි මේ ජීවත් වීමම අවිද්‍යාවක් කියලා. ඉතින් මේකයි මේ කතා කරන්නේ. මේ ඉතින් බ්‍රාහ්මණය අහන්නේ ඔය අවිද්‍යාව කතාවෙන් මේ ජීවත් වීමම ජීවත් වෙනකොට පහළ වෙන සිතුවිලිව සිතුවිලි ඒකෝදී පහළ වෙන සිතුවිලි ඒ වගේ මේ සිතුවිලි එක්ක අපි ගන්න නිගමන ඔක්කොම අවිද්‍යාවයි කියන්නේ මොකද්ද? සම්පූර්ණ මුලාවට මුලාවෙන් සකස්සයි. ඇයි මුලාවෙන් සකස් වෙලා ඉන්නේ? ඇයි මේකට මුලාවේ? මුලාවේ කියන්නේ අපි හැම වෙලේම හිතව ගන්නවා අපි හිතලා. ඕකයි අපේ ළඟ තියෙන අවිද්‍යාව. ඕක අපි හැම වෙලේම අපිට හිතක් ආවොත් ඒ සිතිවිල්ලෙන් හිදිල්ලක් හිදිල්ලක් පීදල තමයි හිතිවිල්ලයි. ඒක අන්න අහවලදී සිතලා මම හිතුවගත්තේ නෑ කියන්නේ මේ ලෝකේ නැහැ කියන්න පුළුවන් එකක්. හොඳයි අපි කියන්නේ සද්ධාව. ගැන සිතලා අපි හිතනවා. ඒ වගේම විමුක්තිය ගැන හිතලා හිතලා අපි හිතනවා. දාන ආදී පින්කම් ගැන හිතලා අපිට හිතෙනවා කියලා අහන්න පුළුවන් ඕනේ ප්‍රශ්න. නමුත් ඔය හැම එකකම අපිට හිතෙනවා. ඒක. දානයක් දීම ගැන හිතනකොට අපි දෙන්න පුළුවන් ඒවා කියන බැරි ඒවා. පුළුවන් හරිය තෝරනවා, බැරි හරිය හිර කරනවා. ඒක නිසා අපිට විද. අර හිර කෙරිල්ලට ඉදිරි හරිවිල්ල. හිර කෙරිල්ලේ විදිල්ල තියෙනවා. හිර කෙරිල්ල ASCII විදිල්ල පවතිනවා. ඒ හිර කෙරිල්ලේ කිය මොකද්ද? ඒකට තමයි පටිඝය කියලා ද්වේෂය කියලා කතා කරන්නේ. මේ ද්වේෂය ඕන වෙනක ද්වේෂය આવොත් විද. අපේ ද්වේෂය නැති හිත නැහැ මුහුණුවර ආකාරය එක එක ස්වરૂපයි. එක එක ආකාරවලින් තමයි මේ ද්වේෂය මතුවෙන්නේ. අපි ඒවට වෙනම නම් දාලා තියෙනවා. නමුත් ඒ නම් කොච්චර දැම්මත් කොයි පැත්තෙන් ආවත් ද්වේෂය ද්වේෂය. ඒ අනේක නිසා ඒ ද්වේෂයේ යම් කිසි බලන්න මේ ඇස්ස ඉතින් ආවට පස්සේ මේ මේ අයගේ මේ අයගේ හිමාලය කියලා ගන්නවට පස්සේ ඉස්සෙල්ල දෙන්නේ තමයි මේ අන්න මේ ඒ විශේෂයෙන් විවිධ ආකාරවලින් එනවා දැන් ඒකට නිදර්ශනක් කියනවා සුභිය පඬිතුක දන්න දානි දෙන්න හදනකොට එයාගේ ධනෙ අත්හැරලා යන අවස්ථාවේදී හැමතැනට කතා කරනවා මම යනවා. එච්චර. හැබැයි පොතේ තියෙන යුගණන් කියන්නේ ගියොත් එහෙන් පිටින් මේ සුමේද මහා කබල් මිනිස්සෙක් හැටියට වැටි. කිසිම ධර්මයක් තේරෙන්නේ නැති බුද්ධලේ පස්සේ දෙත්තගත්ත මහා අවාසනාවන්ත ගමනක් ගියා කියලා හිතන්නේ සිද්ධ වෙනවා. නමුත් එහෙම නෙවෙයි සුමේද ගියේ හැමතැනට කතා කළා මේ මම අද මේ අදින් පස්සේ ගෙදර නැහැ. මම යනවා. තුරයි කරයි. ඒ වෙන මොකද මේවා මේ ඔන්න වාසල් වල දුරවල් වල තියෙනවා අරුන්ට කතා කරපන් අද දුප්පත් වෙන්න හරි ඉන්න උන් දෙන්නේ එම්. එතකොට එතන මොකක්ද ඒකලේ? දේශෙන් තොර වූ අවිද්‍යාවෙන් තොර වූ විද්‍යාත්මක ගමන. මොකද හිදුනේ. එන්න අවිද්‍යාව විද්‍යාව තෝරගන්නයි ඔය අපි ඕක කියන්නේ. මොකද්ද? යම් කිසි තැනකද රිදෙන්නේ සිතුවිල්ලක් අස්සේ ඒ සිතුවිල්ල අස්සේ අවිද්‍යාව කියනවා අවිද්‍යාව කියන්නේ ඒ පිළිබඳව සිතන්න දන් නොදන්නාකම ඒකයි අවිද්‍යාව ඒ සිතුවිල්ල ඒක තමන්ට යහපතක් විද්‍යාව කියන්නේ තමන්ට යහපතක් සිද්ධ වෙන තැනසිල්ලක් දෙන ක්‍රමය විද්‍යාව එතකොට යම් කිසි දැනක තමයි ත්‍රිදිල්ලක් වෙනවනම් එතන අවිද්‍යාව ඒ අවිද්‍යාව අපි තේරුම් ගන්න. සීනේ එක්තරා එක්තරා කවයක් ඇති නැහැ. සෑම දැනුවක් ඇතිවිලා විද්‍යාව. ඉතින් ඒ අවිද්‍යාව අස්සේ උපදින අපේ මානසික හිඳුම් කවදද ඉවර වෙන්නේ? සංසාරේ හැමතැනම අපි ওই දුක වින්දා අදත් විඳිනවා හෙටත් විඳින්න සිද්ධ වෙයි අපි යම් දවසකට රහත් වෙන්න දා වෙනකම්ම ඔය අවිද්‍යාවෙන් විඳින දුක නිවි ඒක යම් කිසි පුද්ගලයෙකුට ජීවිතය පිළිබඳව යථා තත්ත්වයේ තේරුම් ගන්නවා කියන. ඔය දැන් යථා තත්ත්වයක් ගැන බොහෝ දෙනා කතා කරනවා යථා තත්ත්වය ගැන විතර කතාවට වැටෙනවා. මේ යථා තත්ත්වය කියන්නේ මොකක්ද? යථා තත්ත්වය කියන්නේ අපි හිතන්න ඕන ක්‍රමය මොකක්ද? ඔච්චරයි ජීවිතය පිළිබඳව යථා තත්ත්වය කියලා කතා කරනකොට මූලික වශයෙන් එන්නේ සිත් විල්ල යථා තත්ත්වයෙන් හිතන්න අපි දැනගන්න. ඒ කියන්නේ යථා තත්ත්වය කියලා කිව්වේ ඒ සිටිවිල්ලට අයිති සමාත අනත්යක් නොවන සිද්ධ වෙන්න පුළුවන් විදිය සිද්ධ වෙන්න සුදුසු විදිය සිතන්න අපි අපි එක්කමති නෑ සුදුසු විදිය මොකද්ද සමන්ත සැනසෙල්ලක් ලැබෙන සත්‍ය ආකාරයෙන් හිතන එකයි සුදුසු විදිය හිතන්න හොඳ විදිය ඕකයි අපි හිතන්න ඕනත් එහෙමයි අපි කැමතිත් එහෙමයි මොකද අපට හිතන්න බැරි එහෙම අන්න එතන ඔය නිර්වුල තමයි මේ පුදේ තියෙන ඊළම්දාරිය බලාපොරොත්තු. මොකද මේක මේක දිගහැරන්නේ කොහොමද? ඒකට බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරු දෙනවා. පහානම් කාම සම්දානං දෝමනස්සානං සුභය. සීල විද්දස්ස අනුදනං කුක්කුච්ඡං විවාහ. ඔන්න පාලියෙන් කියපු හැටි. එතකොට කාමච්ඡන්ද මේ ඔය කාමච්ඡන්ද කියන කතාව අපිට හොඳට හුරු තමයි. නමුත් කොතනද කාමච්ඡන්දේ තියෙන්නේ කිව්වොත් අපට හොයන්න බැරි කාමච්ඡන්දේ නැති අවස්ථාවක් අපේ ජීවිතයේ. ජීවිතයේදී කිව්වහම අර සිතවිල්ලක් පහළ වෙනකොට ඒකත් එක්ක එන ඉස්සරහට දැකලවිලා එන ගතියක් තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දේ කියන්නේ මොකදද? කිව්වොත් එයා හැම එකකම වටිනාකමක් වෙන් කරලා තියෙනවා. මේ ලෝකේ එයාගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට හැමිට හැම එකක් එක්කම වටිනාකමක් ගැන එයා අයිබෝ. ඒ වටිනාකම වර්ග කරනවා. වර්ග කළා ඒ වර්ග කරපු එකෙන් ඉතාම උසස් වේගයා වටිනාකම සක්සේරු කරපෙව්වා එයා ඒක පරිශං කරනවා හිතේ අන්තිව කමක් නෑ ඒක වගේ තව කීපයක් තියෙනවා නේන එකක් දුන්නාට කමක් නෑ වාගේ අන්න එහෙම වර්ධ කරනවා කාමච්ඡන්දේ කියන්නේ ඔය යම් යම් දේවල් සක්සේරු කළා අරකේ ඒ සක්සේරු කරපු දේවල් වල සතහන මතක අපේ సంతානේ තවාගෙන ඒ අවස්ථාවවලදී ඒවා ඒ ඒ පිළිබඳ ඒවා ක්‍රියාවට වැටෙන්න ආපු වෙලාවට ඒවා යම් යම් ආකාරවලින් දෙන තීරණ වලට තමයි කිව්වේ කමසන්. උටද දැන් එකම කාරණේ පිළිබඳව කාම ඡන්දේ අවස්ථානුකූලව විවිධත්වයටපත් වෙනවා. අවස්ථානුකූලව විවිධත්වයටපත්. අවසානයේදී ඒ ඒ තමා විසින් වර්ග කරපු නැත්නම් සක්ෂේරු කරාපු ඒ දේ තමාට වැඩක් ගන්න බැරි කියලා සත්‍යයට පත්වදාට තමයි එයා ඒකේ සක්ෂේරුව අයින් කළා. සක්ෂේරුව අයින් කළා. සක්ෂේරුව අයින් කළාට එයා ඒකෙන් ඒ සක්ෂේරුව බලාපොරොත්තු වෙනවා ඒක නැත්තම් ඒ වගේ තව වෙන මොකකින් හෝ වේවා එයා ඒ අඩුව පිරිමහ ගන්න තව එහෙට සහාය පතනවා ඔන්න ඔය සහයකදිල්ල නිසා කාමච්ඡන්දේ අපේ සිතෙන් යන්නේ නැහැ. ඒ මොකද මේක අත්දැකනකොට තව එකක් ඒකට අත්විකාරයේ වෙනුවට අපි පාවිච්චි ඒ ගන්න. අර මොකද අර පක්ෂේරුවේ අර ඒ ඒ වටිනාකමේ අයිතිවාසිකම එයා නිරන්තරයෙන් හිතේ පවත්තන්න අයිතිය පවත්තන්න එයාට ඕනකම තියෙන නිසා. ඒ මොකද එයාට ඒ ඕනකම තියෙන්නේ. ඒකත් එක ප්‍රශ්නය. ඒ ඕනකම තියෙන්නේ එයා හිතනවා මේවා එක්ක ජීවත් වෙනකොට එයාට සැලසෙන්න පුළුවන්. අන්න ඕක මතයි ඔය හැම දෙයකම අයිතිවාසිකම් හොරඳවා ගැනීමට ඒවා පරිසම් කිරීම අපි පද උනන්දුවක් දක්වන්නේ එයාට කිසි වෙන හවුහරණයක් නැහැ ලෝකේ මේවැ හවුහරණේ මේවැ උදව් තමයි තියෙන්නේ ඒක නිසා මම ඒවා <coughs> එකක්වත් අපිට දාන්නේ නැහැ ඒවා තියෙනවා ඒවා තියෙනවා මේ කිය හැම එකක්ම ලුණු පොල් කට්ටයක් පවා පරණ වුණත් ඒක ඔය මුල්ලක තියෙන්න ඕන. එයාට බයයි ඒක අත්හරින්න. මොකද එයාට හවුහරණයක් නැති. එතකොට මේ කාමච්ඡන්දය ගැන කතාවේදී කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙන හැටි බුදුහාමුදුරු ආ ශරීරාමුදුරු වර්ග වර්ග කළා ඒක. කොහොමද මේ කාමච්ඡන්දය ක්‍රියාවට වැටෙන්නේ? ශ්‍රීලාම කාමච්ඡන්දය කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? අන්නහම ලෙස මෙන්න මේ කාරණය සුදුසු විදියට තෝරන. එතෙන්දී ඡන්දය මතේ. මෙන්න මේ කාරණේ සුදුසු විදියට තෝරනවා. දැන් අපි අසුචි ගොඩක් පාරේ දැක්කොත් දෙකෙනෙක් අහයි ඒ අසුචි ගොඩේ කාම ඡන්දයක් තියෙනවද? සම්පූර්ණයෙන්ම තියෙන්නේ නැති කියන්නේ. ඒ මොකද? එයා වෙන කාමච්ඡන්දයක් එතන අසුචි ගොඩක් එක්ක සම්බන්ධකම් පවත්ලා වෙන කාමච්ඡන්දයක් එතන මතු කරනවා මොකද්ද? ඔතන අසුචි නැත්තම් හොඳයි. නේද? ඈ? ඔතන අසුචි නැත්තම් හොඳයි. ඒකත් ඡන්දය. මොකද එයාට එතනත් ඕන අසුචි නැහැ. ඉතින් එයාට අසුචි පාඩු. නෑ අසුචිත් ඕනේ. කොයි වෙලාව? ඒක ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් වෙන වෙලාව. දැන් බඩේ අමාරුවක් තියෙන වෙලාවට බඩේ වියනත් මේ හරියට ඒ ඒ ගැන පොඩ්ඩක්වත් ගියේ නැහැ නේ කතා කරන්නේ මේක. ඒ පොඩ්ඩක්වත් යන්නේ. ඒ පොඩ්ඩේ හරි වටිනාකම මිනිහට. ඈ මොනවද අසුචිය. මේ එතකොට කොහෙද කාමච්ඡන් දෙන්නේ? හැම එකක් අස්සේ. ආ අර එක්තරා කතාවකදී හැරි මිනිස්සුගේ කතාවක්. කිව්වා කෙනෙක් නෑ කෝකටත් හොඳයි කියේ. ඒ වයසක එක්කන කෝකටත් නෑ. ඒක මොකද හොඳ. වැඩකට සත්‍යයක් තියනවා කියලා කියනවා. ලොකද කෙනෙක් බලු බෙට්ටක් වෙන ලැහුවලු මේක කොහොමද? <laughs> ඒක යගේ කියන්න බෑ. මොකද කොන් දෙකම එකයි කියලා. <laughs> ඈ ඉතින් ඒ මිනිස්සයා <laughs> ඒ මිනිස්සයා හුඟාරේ යන්නේ ගියා. ඉතින් ඒකේ වටිනාකමක් තියෙනවා. මේ මේව නැහැ. කලාපේ ඉති ඔය ඔය ඉන්දියා කන්නුන්න මේ හොයාගෙන ඉන්නේ. ජීසුන් මේ කියන විදිහ. ඉතින් අන්නෝකින් අපි වෙන්නේ මොකද්ද? මේ තෝරාගන්න එකයි. මේ තේරිල්ල පටන් ගත්ත හැටියේ ඊළඟට උපදින එකක් කිව්වා කාම රාගය. කාම රාගය කියන්නේ. ආ ඒකත් එක්ක නිතර සිත වැඩ කරන්න පටන් ගත්තා. අර තියෙනවා ඒක කාම තියෙනවා ආදි වශයෙන් ඒ කාම රාගය කියන්නේ ඒක කාම රාගය කියන එක ආවම ඒ කාම රාගය කියන එකේ අර නිමිත් එක්ක බැඳී පවතින ගතියයි ඒ කාම රාගය කියන්නේ ඒ කාම රාගයේ ඉඳලා තමයි යම් කිසිදයක් කලල් වෙන්නේ එයින් ලැබෙන ආශාද පංච පංචකාම ආශාදයේ හැටියට ඒ කලල් වෙන කෙනෙක් ඒකට අර අතෙන්දී අර ඔය කොහොම තීක්ෂායි. දැන් වැඩක් නැති වුණා පස්සට යන්න පුළුවන් කියන විදිහට ඒවා එහා මෙහා කරන්න කැමති නැති ගතිය තමයි කාමච්ඡන්දය කියන්නේ තෝරාගන්න එක. ඒක කාම රාගය කියන්නේ ඒක අතන ජීවය කියලා මතක තියෙන. ඒක අතන ජීවය කියලා මතකක් තියෙන. එතකොට මතක නරක එකක්. මතක හොඳයි ඉතින් මේ අපේ මේ ජීවිත ප්‍රයෝජන වැඩි. නමුත් මේ මතකෙන් වෙන්නේ මොකක්ද? කාමරාගය කාමරාගය කියන්නේ ඒක ඉතින් අත්දැල්ලන්නේ. හා හොඳයි. මේ කාමරාගය දැන් ලෞතර බුදුවරු රහතන් වහන්සේලා පසේ බුදුවරු යම් යම් දේ අප්‍රමාණ මතක තියාගෙන ඉන්නවා කියලා. අපි ඒකේ දැන් උන්වහන්සේ උපන් જાති ගැන අහවල් જાතිය නෙමෙයි කියලා උන්වහන්සේ මතක තියාම උන්වහන්සේගේ මතකට වැටෙන. එතකොට ඒ කාමරාගය. නෑ කාමරාගය අස්න අස්සේ ඒ ලෝකයාගේ ප්‍රයෝජනෙ සඳහායි ඒ ප්‍රකාශයක ඉන්නවා. උන්වහන්සේගේ ප්‍රයෝජනෙ. කාමරාගය කියන්නේ තමන්ගේ ප්‍රයෝජනෙ සඳහා. තමන්ගේ ප්‍රයෝජනෙ. කාමරාගය හැම වෙලේම වැඩ ගන්න වෙනවා. ඒකේ කාමරාගය આવත් පස්සේ ඊළඟට මේ දෙන්නවා ඒ කාමරාගෙත් එක්ක ප්‍රයෝජනෙ හැටි ප්‍රයෝජනෙ. ඒකෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ආස්වාදයට අනුව කාම නන්දිය උපදිනවා. කාම නන්දි. කාම නන්දිය කියන්නේ මොකක්ද? ඒ නන්දි කතාවේ දෙන්නේ ආත්මීය අයිතිවාසිකමයක තදින් බලපාන ඒක බලපාන ගතියක් හිතේ තදින් බැඳී අර අරිට වඩා බැඳී ස්වරූපයෙන් අල්ලා ගන්න ගතිය තමයි කාමනන්දී. එතකොට කාමනන්දීද තමයි එක එක ආකාරවලින් ඔය ස්වරූප දෙවිද යන්නේ ඒ එක එක වස්තු වල. සොද්දම් භාර්යාව, ස්වාමි පුරුෂයාලා, දරුවා, දුව, පුතා ආදී මේ ඔක්කොන්දම එක එක ආකාර වලින් කාමනන්දිය තමයි දෙකියන්නේ. දැන් දේවිට තියෙන ආදරේ නෙමෙයි පුතේට තියෙන පුතේට තියෙන ආදරේ නෙමෙයි භාර්යාවට ස්වාමි පුරුෂයාට එක එක නම්දි. ඒ ඒ මොකද? ඒ එතන නම්දි කාම නම්දි කියලා කිව්වේ මේකෙන් අහවල් ප්‍රයෝජනේ මේකෙන් අහවල් ප්‍රයෝජනේ මේකෙන් අහවල් ප්‍රයෝජනේ ආදී වශයෙන් දැන් ඔය දී කොටනකොට ඒකේ 10 වලින් අහවල් ප්‍රයෝජනේ කුඩු වලින් අහවල් ප්‍රයෝජනේ ඊයේ මේ ආල්වලින් මොහොමද කියන්නේ හී කැටි කැඩිච්චන් හුලුවා අර කැඩිච්චහලෝලි අහවල් දෙවිදේ ආදි වශයෙන් වෙන් වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් ඈ වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් එයා වර්ග කරනවා ඒ ඔක්කොම කාගේ ප්‍රයෝජන එයා ඒක ආ හුලුසාලි මොකටද කියලා කවුරු හුලුසාලි කියලා කෑදද නෑ ඒ හුලුසාලි වලින් ප්‍රයෝජනේ මොකක්ද අනිත් එක්කෙනෙකුට ඕන නම් දීපන් කිය. නැත්තම් ඕකමද? එහෙමයි කතා. ඕන නම් ඉතින් දුන්නට කමක් නැහැ. නමුත් එල්ලිලා ලණුවක් එල්ලිලා ඒකේ එයාගේ දැන්නේ. ඕන නම් දීපන් කමක් නැහැ. ඒ දෙන්නේ අර සාමාන්‍ය පරිත්‍යාගශීලී ස්වરૂපයක් නිරූපණය කරගෙන එයා දෙන්නේ. නමුත් පිටියට කියන ඒක තිබුණා නම් හොඳයි හදිස්සියකට කන්ද ටිකක් බොන්න තිබුණා. ඒක යාමියා දස්ස කරන්න යනවා අරම කියලා. ඉතින් හිතෙන් දොස් කියනවා. නමුත් ඒකේ කියන්නේ අපි පිළිගන්නේ නැහැ අපි අහන්නේ නැහැ මේ වැඩේ කරන්නේ නැහැ එතකොට ඒක නිසා ඔව අවසන් හිතියොත් උණු කාල ටිකක් නැති වෙනවා ඒක නිසා ඒක අපි පාවිච්චි කරනවා ඔය කාමනන්දේ ඉඳලා දෙවිගෙන යන ඔය සමන්ගේ සිිතේ දැඳී පවතින අර කාම ඡන්දේ කියන එක අර අර අවිද්‍යාවේ පළවෙනි පළවෙනි මූලික කණුව නැත්තම් ඒකේ දැන් කියනවනේ යම හදනකොට ඒකේ බේස් එක කියන එක අන්න ඒ වගේ ඒකේ සම්පූර්ණ අර අවිද්‍යාව රැඳී පවතින්නේ ඔය කියන කාමච්ඡන්ද කියන පදනම නිසා. කාමච්ඡන්ද කියන පදනම නැත්තම් අවිද්‍යාව කියන ලෝක එකක් නැහැ. නේද? ඒක හේතුව මොකද්ද? අවසානයේදී ජීවිතෙන් අයින් කරන්නේ ඕනෑම උසස් උත්කමයක් ජීවිතෙන් අයින් කරන්නේ කාමච්ඡන්ද. කාමච්ඡන්දය අයින් කරාට පස්සේ අයින් කරන්න වෙන කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. ඒ ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද කිව්වේ? දුක් දෙන්න වෙන කිසිම දෙයකට දෙයක් සමත් නැහැ කාමච්ඡන්දේ. ඒකට මේ කාමච්ඡන්දය පහරං කාම චන්දානං දෝමනස්සයන් සුභයන් කියලා කිව්වා. ච ඉද සුභයන් කිව්වේ ඒකයි කිව්වේ. ඒකට දෝමනස්සය කාමච්ඡන්දයයි දෙක ආ ප්‍රහාණය කරන තුරු දෝමනස්සයයි අර කාමච්ඡන්දයයි දෙක ප්‍රහාණය කරන තුරු මේකේ විශ් අධිශාලව ගන්න බෑ කියන එක බුදුහාමුදුරු මෙතෙන්දි ඉදිරිපත් මෙතන කාමච්ඡන්දයයි දෝමනස්සය කියලා කිව්වහම මේ දෝමනස්සය කියන කතන්දරේ තියෙන අපි කියනවා ත්‍රිකෙන් කියලා. තරහ. ඒක අමනා. පටිගය කියලා ඉතින් තවත් අභිධර්ම શબ્දකින් කියනවා. නමුත් මේ මේක කියන්නේ මොකද්ද? ඒකේ දෙන්නනවා චිත්ත චෛතසික දෙක චිත්ත චෛතසික එතකොට සිතත් ඒ චෛතසික නෙවෙයි සිතත් ඒ සිතත් එක්ක සම්බන්ධ වෙන නිමිත්තක්. ওই දෙක සිතයි සිතත් එක්ක සම්බන්ධ වෙන නිමිත්තේ එක සිතේ ඇති වෙනවා එකක් අසහත කියලා කිව්වේ මොකද්ද? අමිහිරි බවක් අසහත කියන්නේ අමිහිරි බවක්. අමිහිරි අමිහිරි කම. මේ මොකක් ගැන? සිතවිල්ල ගැනයි. සිතට කාරණේ. අමිහිරි බවකුයි අප්‍රසාදයකුයි දෙක එකාසු වෙච්ච තැනයි ඔය කියන දෝමනස්සේ කියන්නේ. ඔය අපි කතා කරන දෝමනස්සේ ගැන අපි කියන දෝමනස්සේ ගැන අපි ඒක කොහොමද වර්ග කළේ? කොටස් කළේ? ඔන්න දැන් මගලට මේ හැදෙන්නේ. අහවල් චිත්ත ස්වરૂපයයි කියලා තේරුම් ගන්න තේරුම් ගන්න තමයි මේ අදහස දුන්නේ. මොකද්ද? අමීරි බව. අමීරි බව කියන්නේ මොකද්ද? දැන් ඔන්න ඒක නිදසුනක් ගත්තොත් ඒක දල වශයෙන් ගන්නවා නම් ආ තමන්ගේ දරුවෝ තව තම අකමැති විවාහයක් කරගන්න යන වෙලාවක ඒ ඔය කියන රෝමනක්ෂය අමනාපය රෝපියන්තර ඇති වෙනවා. ඒකට දැන් වර අමීරි බවයි දුක්ඛ බවයි කියන්නේ මේ කොටස් දෙක අපි පොතෙන්දි වර්ග කරන්නේ කොහොමද තේරෙන්නේ? මේක අමීරි වෙනවා ප්‍රධාන වශයෙන් නිමිත්තත් නිමිත්තේ අමීරි වෙනවා දුක් වේ. සිතවිල්ල අමීරි වෙනවා දුක් වේ. අපි ඉස්සෙල්ලා ගන්නවා නිමිත්. ඒ තමන්ගේ පුතා. තනොන් හිතනකින් කටයුත්තක් කරගන්න යනවා. දැන් මෙතන නිමිත්තේ අමීර මොකද්ද? මෙයා අමීර. ඒ පක්ෂේ දැන් ඒ ළමයා විවාහ වෙන්න යන පක්ෂේ ගැන හිතනකොට රිදෙන. අන්න හිතනකොට රිදිල්ලේ අර කිව් මානසික සිතවිල්ලේ දුකයි ජීවිතයේ දුකයි දෙකම කියලා කියන්නේ. මොකද්ද සිතවිල්ලේ දුක? අර ඒ පවුලේ අය මෙයාගේ මෙයාගේ ප්‍රසාදයේ දිනා ගැනීමට සුදුසුකම් මුකුත් එතන නැහැ. හරියට මලකඩ කාච්චි සෙල්ලම් බඩුවක් ළමයෙකුට දෙන්නවා වගේ. මොකද්ද? එහෙන් මෙහෙම වැඩි මේ කැලියෙන් දෙන සෙල්ලම් බඩු කෑල්ලක් ඔළුවක් නැති වෝනික් එක්ක ගියා දුන්නොත් ළමයි කිසි කරන්නේ. අන්නේ ඒ වගේ අර නිමිත්තේ අර පියා මේ නිමිත්ත ගැන හිතනකොට ඥාට ඕනේම මුකුත් දෙතර නැහැ. ඥාට ඕන කෙනෙකු මුකුත් නැහැ. අන්න ඒකද කියනවා අමිහිරි කියලා. අන්න ඒකයි අමීරි. මිහිරක් නෑ, රස නෑ. ඒ ඒ ඒ ඒ පක්ෂය ගැන රස නෑ. ඒ රස නැති පක්ෂය ගැන හිතනකොට සිතේ විල්ල අමීරි. දැන් සිතේ විල්ල අමීරි කියන්නේ මොකද? ඒක ගැන හිතන්න බැහැ නෑ. අම්මේ. හිතන්නේ හිතන්නේ නැතුව ඉන්නවනම් හරි. ඊට හොඳයි. හරියට අරුණ බොනවා. මරණ කියනකොට අපිරිය. ඒ වගේ ඒ ගැන හිතන කියනකොට අර මෙහෙම හිතෙනවා. මොකද පහළ වෙන හිතේ එන්නේ අරකට විරෝධයත් එක්ක සකස් වෙච්ච සංවිධානාත්මක කටුක වූ සිටිවිදි රස රසක් එන්නේ මේ ඇතුළේ. ඒකෝ ඒ කටුක සිටිවිදි රස හැදෙන්නේ කොහොමද? ඒ හැදෙන්නේ Taman ළඟ කොච්චර යම් තරමක් තමා අප්‍රසාදයට පත් කරපු කාරණා පිළිබඳව සටහන් කොච්චර හරි ඔළුවේ තියෙනවනම් මනෝදාන. මේ ඔක්කොම පහුරු ගාගෙන ඔක්කොම අවුස්සගෙන යර හිතවිදේ. ඒ සත්‍යම ඒ ඒ ඔක්කොම පහුරු ගාගෙන අවුස්සගෙන යන්නේ. ඒ මොකද? එක එක වෙලාවල් වලදී තමා අප්‍රසාදේ අපේ යාගේ මූණෝනේ. අර විය කටෝනේ. මේ නේ කියමකෝ. ආදි වශයෙන් යම් යම් යම් යම් සලකුණු දාගෙන ඉන්න එක එක තැන්ගෙන අප්‍රසාද වෙච්ච ඒවා තියෙනවා. ඒ සතන් ඔක්කොම තියෙනවා. ඉතින් ඒවට එක එක ප්‍රමාණවල අප්‍රසාදය මෙයා පළ කළා තියෙනවා සිිතේ. ඒවා හේවම ඒ සතන් තියෙනවා. අර පවුල ගැන කතා කරනකොට වෙන්නේ මොකද්ද? අර එක එක තැනදී ගත්තේවා ඔක්කොම ඒ පවුලේ දිනනයි කියලා මෙන්නේ නැහැ. බලනකොට ඒ ඔක්කොම එකපාරයි. අර අප්‍රසාද රොත්තම එකපාර. ආපහු මියට උලන්න බෑ. හිතන්න අකමැති. මොකද? සිත පහළ වෙනකොට අරෙන් එවන මේවා. හහ මේ තියෙන කියලා හස් ගාලා එවන. ඒක නවත්තන්න බෑ. ඒක කියන අසංකාරික හිත. ඒවා එවනවමයි. ඒවා එවනකොට ඒක එනකොටම යාට හිතට කියනවා. ඒක ගැන හිතන්න කැමති නෑ. ඕකනේ බොහෝ තැන්වල මේ ඔන්න ඔය කතාවත් දැන දැන නිකා හිටවල මෙතන ඕක කතා කරන්න එපා කියලා බොහෝ විට ගෙවල් වලට කියෝ. ගෙවල් වල සමහර අය කසුපිසු දාලා කතා කරන මොනවද මේ බල කතා කරන්නේ? අර ගැන ඔය කතාව නවත්තපන්. කියලා හිතන් කියන්නේ මිනිහට ඒ ගැන හිතන්වත් අමාරු අපුරු. ඔන්න ඔබට කියන්නේ දෝමනස්. ඔන්න දැන් පැහැදිලිව තේරෙන්නේ. එතකොට ඔය දෝමනස්ය අපේ ජීවිතය හැමදැනම අර මම මුලින් කිව්වේ හැම එකක්ම අල්ලගෙන අපි ඍජුව ගන්න සිතුවිලි පහල කරන්න කිය. අර කිව්දෝම නැත්ය අච්චර විශාලක නෙවෙයි. හිඳුන් දෙන ප්‍රමාණය. හිඳුන් දෙන ප්‍රමාණය අපේ සිතුවිලි වල වැඩ කරනවා. එතකොට අපි දැනගන්න ඕන මේ අප්‍රසාදයේ මේ විදිහට හිඳුන් දෙන සත්‍යයක් කවුද මට හදා දුන්නේ මගේ අතීත සංසාරික ජීවිතයක් අපි ඒක කපල පැත්තක තියෙන්නේ මේ ආත්මය මේ ආත්මය ප්‍රතිකාරයෙන් අද වෙනතුරු අපි එක්කාසු කරපු ද්වේෂ සහගත සතහන් හිත පිටිවිලි ඔවා කොහොම ඒ සම්බ ඒ පදී අපේ සිතුවිලි එක්ක සම්බන්ධ කරලා අර જાති එකක් කරනකොට මේ જાතිය ඇවිල්ලා අපිට තියෙනවා ඒකට කාල කවුද මේ අයිතිවාසිකම් හදගත් කරගෙන තියෙන්නේ අපේ නොදන්නා කමින් හැදිච්ච දේවල් කියනකොට අන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ජීවිතේ හැමදාම අවිද්‍යාවෙන් ගන්නවා. දැන් මේ අපි පණින්නේ කොතෙන්ද? අවිද්‍යාව නැති කරා. හැබැයි මං කිව්වට කිව්ව පමණින් වෙලා ඔය අහගෙන හිටිය පමණින් අවිද්‍යාව නැති කරන්න බෑ. නමුත් අපි දැනගන්නවා මේ අවිද්‍යාව නැති කරන්න මෙන්න මේ මේ තැන් වලට මෙන්න මේ මෙන්න මේ ඇනවලට හැගිල්ල තියන්න ඕනේ. ඒවා නැතුව කවදාවත් මේක කැඩෙන්නේ. එතකොට ඔන්න ඔය කියන අවිද්‍යාව මේ හොදු දෝමනස්ය නැති වෙන තැනක බුදුහාමුදුරුව දානවා අර කාමච්ඡන්දයත් ඔය කියන දෝමස් දෝමනස්යත් දෙක නැති විය යුතුයි. ඒ ඒ දෙක නැති වෙනවා නම් මේ විද්‍ය කියන්නේ තමලගේ සිටිවිලි ඒ ගෙන යන මාර්ගයේ ගෙන ගන්න බැරුව මලානික බවට පත් වෙන අවස්ථාවක් උයි ඔය සීන විද්‍යේ කියන්නේ. ඒකට දැන් මෙතෙන්ද බුදුහාමුදුරුවෝ මලා සිටිවිලි මලානික වෙන්නේ. සත්‍යයක් ගැන ගත්තේ මොකද? ඔය අවිද්‍යාව ඇස්සේ කලින් බලපානේ එක්ක කවද වැඩගත් ධර්මයක් තමයි සීල විද්‍යාව. ඒ මොකද්ද සීල විද්‍යාව කියන්නේ? අපි ආ নানা ආකාර වලින් ජීවිතේ හැමදාම හුරුකුරු දෙලා තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේ යුක්තව ද්වේෂේ මිශ්‍ර කරගෙන දෝමනස්ය අසතු දමනාපය මිශ්‍ර කරගෙන සිතන්ඩයි අත්ගුරු දෙලා එතකොට මේ සිතිවිලි මේ ආකාරයෙන් අපට සිතිවිල්ල නවත්වනකොට මේ සිතිවිලි මේ ඒ ආකාරයෙන් නවත්තලා අපි වෙනත් සුදුසු මගට පත් කරනකොට ලැබෙන අයිතිවාසිකමක් ලැබෙන බැරිකමක් ලැබෙන ලැබෙන තමන්ගේ මූල පාණ්ඩ වෙන දුර්වලකමක් තමයි ওই තීන විද්‍යාව කියන්නේ. හොඳයි. ඒක කොහොමද අපි තේරුන්නේ? මේක මොන ආකාරයෙන්ද? දැන් අපි කියමු අහවල් දේ ගැන. දැන් තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන හෝ භාර්යාව ගැන හෝ මොකක් හෝ තම ආදරය කරන මොකක් හෝ වස්තුවක් ගැන ඒක ඉතාම තද වස්තුවක් හරි ඉතාම තම ප්‍රිය කරන වස්තුවක් වෙන් කරගෙන ඉන්නවා ඒ යා යාගේ සතුටු ජීවිතය ගැන එතකොට යම් කිසි විදිහකින් අර සමාජයේ කැමැත්ත කැමැත්ත ඒ දැඩි ප්‍රවෘත්තින වස්තුව සමාජයේ කැමැත්ත අස්සන කරුණු කියනකොට යම් කිසි කෙනෙක් හොඳක් කියමු. ආ භාර්යාව උදේ නැත්නම් ස්වාමි පුරුෂයා. දැන් ස්වාමි පුරුෂයා ගැන කියනවා ඔයා මෙහිමයි. ඔයා මේ මේ විදිහට ඇතුළු. ඔය ඔය ආදරෙන් හිටියට එයාගේ පස්සේ මේ විදිහයි කියලා අර මිනිස්යාගේ සිතෙන් බැඳීම් වලින් අර පුද්ගලයාගේ සිතුවිලි කඩන්න කරුණු කියන්න කියන්න කියන්න කියන්න. මෙයාට වෙන්නේ මොකද්ද? අරයටින් සිතයින් වෙන්න පුළුවන්. කනස්සල් වෙන්න පුළුවන්. නැත්නම් දෝමනසයටපත් වෙනවා. යම් කිසි විදියකින් අනේ ඕකෙන් මට ඇති වැඩක් ඇත්තෙම නෑ. දෙතර දෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔය ආවත් තමක් නෑ මං කිසි ආශ්‍රයක් නෑ. කියලා ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් තීරණය කළොත් එන්නේ මොකක්ද? අර සීන මිද්ද කියන මලානික භාවයක් එන්නේ. මොකක්ද? කනස්සල්ලක් කියන්නේ. කනස්සල්ලේ කියන්නේ එයාට හිතන්න වෙන එකක් නෑ. හිත හිතේ කියන්නේ ගැන ඒක එල්ලෙන්නේ නැහැ. දැන් එල්ලෙන්නේ එකක් නැතුව විස්රූලුවක් බලන නිකන් මලාරික ස්වරූපයකට පත් වෙනවා. ඔන්න ඔය රහස නිසායි එකක් අත්හැරනකොට තවත් එකකට අපේ සිතිවිලි පන්නේ. ඒ මොකද එල්ලිලා හිටියේ නැත්තම් මොකාරි එල්ලුනේ නැත්තම් අපිට පණ නැහැ. මේ පණ නැතිකම මොකක් නිසා? මේ පණ නැතිකම සිද්ධ වෙන්නේ මොකක් නිසා? අපි හැදිලා තියෙන්නේ ඔය ඔය ඔය ද්‍රව්‍ය ඔය ගති ඔය ධර්ම මිශ්‍ර වෙච්ච ශක්ති ස්වરૂප වලින් තමයි අපි හැදෙන්නේ. එතකොට අන්න ඔන්න ඔය පොතෙන්ද අපි බහිනකොට දෙලේ සාරා සංකේය කල්පලක්ෂයක්, ඒකා සංකේය කල්පලක්ෂයක් මේ පාරමී පිරුවේ කියන්නේ මොකද? ඔයක කඩන්ඩ ඔච්චර අමාරුයි. හැබැයි හිතුවොත් මොන ගල්ලා දාපල් ඔච්චර අමාරු නම් කියන්නේ. ලලම් දන්නේ කිව්වොත් හැමදාම දුකයි. නමුත් ඩිංග ඩිංග ඩිංග ඩිංග යමෙක් කඩනවා නම් ඩිංග ඩිංග යමෙක් කඩනවා ඒ කඩාවු ප්‍රමාණය හැටියට ඔහුගේ ජීවිත ආසාදයේ උතුම් පිළිනාම වෙනවා ඒක එක්තරා සාක්ෂියක් තමයි ඔය සුමේද පඬිතුයෝ ඔය ආත්මෙ සමාජ දෙදරින් පිටත් වෙලා ගියා ආ ආත්මේ ඉඳලයි සාරා සංජේය කල්පලක්ෂයක් පාරමී එදයි පටන් නමුත් එදා ඒ සුමේද පඬිතුගේ ගෙදර ඉන්න කාලේ ගෙදර ඉන්න සමේ එයා ඉතින් ජයපොළ ගණන් හිසව බලමින් ඉතින් ඒවා කටයුතු කරගෙන හිටියා. නමුත් ඔක්කොම අත්හැරලා දාලා හිටන් එයා වනගත වෙලා එයාගේ ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම මට්ටමේ උසස් මානසික අයිතිවාසිකම් සකස් කරගෙන අන්තිමට ආවේ කොහොමද? ඒ රමගන් නුවරට ආවේ උඩින්. එදා ගියේ පයි. අන්න ඔන්න ඔය එකට සාක්ෂියක් එදා පයින් ගිය සුමේද සැලේ ඉඳලාවේ උඩින් උඩින් එන තරමට මිනිහාගේ පුළුවන් කාරකම් හැකියාවන් සත්‍යවත්කම් සැපේ හේතු වන කරුණු එයාගේ ওই ඉදා ජීවුන එදා ජීවුන වෙච්ච ඒ ජීවුනුව කොයිතරම් කාලාන්තරයක් සම්පූර්ණ කරන්න උනාද කිව්වොත් සාරාංශයේ කල්පනා. එතකොට ඒ කල්ප ලක්ෂණ පාඩු දෙයක් නෑ. මේ මේ දිනු කරපු ධර්මයට යා හැමදැනම කැපවිඳ. සත්තු වෙලත් කැපවිඳලා තියෙනවා. හා ඒකට සාක්ෂියක් දෙන්නන්න හොඳම සාක්ෂියක් බෝධිදත්නාරාජිරෝ එලා ඉපදිලා ඉන්න අවස්ථාවේදී මේ අහිගුණ්ඩක මිනිස්සු එහෙම මෙහෙම මෙයාව ගැට ගහගෙන එල්ලගෙන ඉන්නේ. ඒ බෝධිදත්ත නාගරාජයා මේ මිනිසෙක් නෙවෙයි. එයා නාගයෙක්. ඒ නාගයා රට මේ මේ මේ අයිකුන්ටක මිනිස්සු කේන්ති ගියේ නෑ කියලා හිතන් බුදුහාමුදුරු බුදු වෙලා. හේති කියන කේකේ මොකද? අර දණ්ඩක දාලා එල්ලගෙන යද්දි දුක් විඳින්නේ නැහැ කියන එකයි ඒකෙන්නේ. එහෙනම් දුක් විඳින්නේ. එතකොට සතෙක් කියලා දුකක් නැතුව ජීවත් වෙන්න මේ විදිහේ ක්‍රියාමාර්ගයන් වලින් ජීවිතයක් පෝෂණය කරගත් ගන්න ඕන බව හොඳටම පැහැදිලිව තියෙනවා. ඒකට අද බුද්ධත්ව ගැන ඕනේ නැහැ. අද මේ පිරිස ගැන කතා කරනවා. අද මේ අය ඊටාම පුබුදු ස්වරූපයෙන් මේ කාරණයට කන් දෙන්නේ මොකද? මේ කාරණයට කන් දෙන්නේ මේ ප්‍රයෝජනෙ ගැනීමට තරම් රසවත් හැකියාවක් Taman තුළ තියෙන නිසා ඒ හැකියාවෙන් ප්‍රයෝජනෙ ගැනීමටයි මේ කන් හොඳයි මේ කන් දීලා නිකන් ඉන්නවද? නැහැ. තම තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මේ සෑම දෙනාගේම ඕකෙන් ප්‍රයෝජන ගන්න බුද්ධලේ මේ වාදී නැහැ. අය ඒ මොකද මේ ප්‍රයෝජනේ? ඒ ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ජීවිතේ පුළුවන් ප්‍රමාණයෙන් සැප විඳිනවා කියන එකයි ඒ කියන්නේ. ජීවිතේ පුළුවන් ප්‍රමාණය අන්තිම උපරිම වට්ටමට නෙවෙයි පුළුවන් ප්‍රමාණයෙන් සැප විඳිනවා කියන එකයි කියන්නේ. ඒතකොට දැන් ඔන්න මෙතන ඒ තීන මිද්ද ගැන කතාව. අර දුර්වලත්වයේ පිළිබඳව කතාව අපි පහදු පැහැදුව එක්තරා ප්‍රමාණික. ඊළඟට බුදුහාමුදුරුවෝ අවසානයේ වදාරනවා කුක්කුච්ච සැකේ සැකය උතින් අයියේ මොකද්ද සැකය මේ සැකය පොතේ එක එක ආකාරයෙන් බොහෝම ලොකු දීර්ඝ විස්තරයක් තියෙනවා සැකේ මොකද්ද ඒ ඔක්කොම සම්පින්දනය කරලා ගත්තාම හරියයිද නැද්ද? ඕක තමයි අපේ ළඟ තියෙන සැකේ. මොකක් හරියයිද නැද්ද? මොකද්ද මේ හරියයිද නැද්ද කියලා අහන්නේ. රස්සාව හරියයිද නැද්ද? ගනුදෙනුව හරියයිද? ඒ ඔක්කොම අත්ෙන් තියෙන මොන එකක්ද? මොකද්ද සම්පින්නේ? මගේ සනසිල්ලට වමනා කරන කාරණා සම්පූර්ණ වෙයිද නැද්ද? ණයක් ගන්න ගියත්, ප්‍රසාව කරන්න ගියත්, විවාහයක් ගන්න ගියත්, මොක ගන්න ගියත් ඔය සැකේ කොතනද පවතින්නේ? මගේ සනසිල්ලට වමනා දේ මෙතන සම්පූර්ණ වෙයිද නැද්ද කියන එකයි සනසිල්ලයි මෙතන සැකේ. සනසිල්ල ගැන අපේ සැකේ පවතින නිසා සැනසෙල්ල ආශ්‍රිතව ඊට අදාළ කරුණු වෙයි වෙයි. නමුත් සැනසෙල්ල. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන වදාරනවා සැනසෙල්ල අයින් වෙන තුරු අවිද්‍යාව දිදහෙලන්න බෑ. ඒ මොකද? අර කිව් කාමච්ඡන්දය. අර කිව් කාමච්ඡන්දය. දෝමනස්ය. කියන මේ දෙක තමාගේ ජීවිතෙන් අයින් වෙන්න අයින් වෙන්න ජීවිතෙන් අයින් වෙන්න අහවලා මම මගේ කියලා මට සැප දෙන එකේ කියලා අහවල් වදුව හෝ පුද්ගලයව තෝරගෙන නැහැ. ඒ අවස්ථාවට යෙදෙන විදිහට මම එයා ඒ ඒක ප්‍රයෝජන ගන්න. නමුත් තීරණය කරපු පුද්ගලයෙක් හෝ තීරණය කරපු වස්තුවක් මේ ලෝක දහත්තේ නැහැ. මම ඉන්නවා. ඒ අවස්ථාවට ඒකට ඒක හමු වෙච්චාම ඒකත් එක්ක පිළිපදින ආකාරයෙන් මගේ කාලය ගත කරනවා ඒකත් එක්ක. ඉන් එහා මගේ නිකුත් නැහැ. මේ කිව්වේ මොනවද? ඒ කාමච්ඡන්දේ අයින් කිරීමට Taman විසින් පියවර ගත යුතු ආකාරයයි ඒ සාමාන්‍ය වශයෙන් මතක් කළේ. එහෙම එකක් නෑ. ඒ අපට අවනත වී යුතු පුද්ගලියතුන් ඉන්න ඕනේ නෑ. විරුද්ධ ආදී ඉන්නේ කියලා මම දන්නේ නෑ. එහෙමත් නෑ මට. ඒ අවස්ථාවට එළඹෙන හැටියට දැන් සමහර වෙලාවට පොල් ගහක් යනකොට පොල් ගෙඩියක් කඩා හැලෙනවා. පොල්ලක්ක් කැඩෙනවා. ඒක මේ අවස්ථාවේ හැටියට පැනලා බේරෙනවා මිසක මේ පොල් ගහ පොල් අපේ වයි දන්නේ නැහැ මට කී කිය කලින් හිතන්නේ නැහැ ඒ වෙලාවට සරාක් ගානකට දුක් ගාලා බැන්නා ඉතින් පොල්ලත්තෙන් බේරුණා ඒක දිහා බැලුවා පොල්ලත්ත කැඳ ගියා උන්නෝ වගේ මේ ලෝකේ කාම ඡන්දයක් නැති ජීවත් වෙන්න නම් ඒ ඒ අවස්ථාවට ඒ ඒ දේ පාවිච්චි කරලා එතනින් ඉවර කරන්න ඉවර වුණා කියන්නේ දැන් වීදුරුවකින් වතුර බීලා පොලේ ගහන්න කියනවා නෙවෙයි ඒක තියෙන. ඒක මගේ නෙමෙයි. ඒක මට ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මොකද මට වතුර තිබහ තිබිච්ච නිසා වතුර විව්වා. කටේ වීදුරේ නම් ඉන්න ඕනේ නැහැ. වතුර තිබහවොත් වීදුරුවේ හරි පොල් කට්ටේ හරි වතුර දීලා වතුර වීවර කරගන්නවා. මිසක වීදුරේ බොනවා කියලා මගේ කියන්නේ. අම්මුණත් වීදුරේ බොනවා. ඒ වෙනත්නම් රම්බාජනෙත් බොනවා. මේක අර කුබ්ලයි ගන්නවා. නමුත් හා පොල් කට්ටෙත් බොනවා එහෙම නැත්නම් කැන්දකොලිත් බොනවා වතුර විතරයි මම කෝකේ බිව්වත් බොන්නේවත් අන්නේසනට ආපු ඇති මේ තෝරන්න කවුරුත් ඕන ඒ වෙලාවට අහවල අහවල නෙමෙයි එන මිනිහා කවුද එයත් එකම ජීවත් වෙනවා හොඳට කතාවක් කරනවා විග්‍රහයක් කරනවා සම්තෝෂින් ඉලයා ගියාම ඉතින් එයා ගිහිල්ලා තවත් එක්කෙනෙක් කවුරු හරි කුංචි ළමයෙක් හරි ලොකු මිනිහෙක් හරි සාජක කෙනෙක් හරි ඒ ඒ වෙලාවට ඒ දේ පාවිච්චි කරනවා බුදුහාමුදුරුවෝ දාලා අතීතය අත්හැරපන් අනාගතයත් අත්හැරපන් වර්තමානයේ පාවිච්චි කරපන් කියේ මොනවද? කාලය නෙවෙයි. වර්තමානයේ සමාජික අවුරුදු පාවිච්චි කරන කාලේ අතීතයේ පාවිච්චි කරන ගැටක්වත් බෑ. අනාගතයේ ඇවිල්ලා වර්තමානයේ පාවිච්චි කරන්නේ කිව්වේ ඒ වෙලාවට හමු වෙන දේ සන්තෝෂෙන් ජීවත් වෙන්න ලැස්තියි. එතකොට එතන කාමච්ඡන්දයක් නෑ. ද්වේෂය. කාමච්ඡන්ද ද්වේෂ දෙක නවත්වන්න. වෙන්නේ මොකද්ද? අර අරයාගේ අර ඒ ඒ දේ එක්ක සතුටු වෙන්න කොයි එකක් හරි. අපි කියමු කුඹියෙක් එයා යන කුඹියෙක් දැක්. ඒ කුඹියට එයා සතුටු වෙනවා. සතුටු වෙන ගෑ එයා නේ හැටි බලලා සතුටු වෙනවා. එයාට එයාට කලොන් දසාව ගැන හිතට සතුටු වෙනවා. කොහොම කොහොම හරි කුඹියා පාවිච්චි කරනවා එයාගේ සතුටු. එතකොට මේ මිනිස්යාට කාමච්ඡන්දයක් නැහැ. දෝමනස්යක් නැහැ. සීන විද්‍යක් නැහැ. සීන විද්‍ය නැති කිය මොකද දන්නේ? සීනෙක නැතේ කිව්වේ මලානික වෙලා නැහැ නිලිය. සීනෙක එක්ක කොයි කවුරේ කරා. දැන් රත්න කෙනෙක් හම්බුනොත් එයාට එක. සැට කෙනෙක් හම්බුනොත් එයාට ඒ ආදි වශයෙන් මේ මේ වස්තුවේ මේ අවස්ථාවට ඒ සුසු පරිහරණය කාලය ගත කරනකොට වර්තමානයේ පාවිච්චි කරනවා. එතකොට යාගේ සැකේ සැකේ සැකේ ප්‍රහාණය කරන්න සැකේ කියනවා නම් මේ මුකුත් බෑ කිව්වා අවිද්‍යාව තියෙනවා. ප්‍රචල සැකේ කියන්නේ මොකක්ද? මට සනසිල්ද උදව් ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. දැන් මෙයා දන්නවා මට සනසිල්ලට උදව් තියෙනවා. මොකක්ද? මගේ සැලැත්මම මගේ සනසිල්ලට උදව්ව. මොකක්ද? ඒ ඒ වස්තුව එක්ක මම රිදව ගන්න නැතුව. එයාව මගේ කොණංගිය කරගෙන සන්තෝෂ කරගෙන මං එන්නේ නටවලා මම බුලනාති ලක්ෂණයක් යාවේ මුක්ති විඳිනවා මට ඕක කොයි කෙනා එකක් පුළුවන් කොතනක් පුළුවන් කෝක එකක් පුළුවන් ඒක නිසා මට දුක එතකොට මෙයාගේ සම්පූර්ණ සැකේ එතකොට මේ සැකේ ඉවර වෙලා එයා අසුරු කොන්න හැම වස්තුවක් එක්කම තමා සන්තෝෂෙන් නම් ඒ ගත කරන්නේ ඒ ගෙවි යන්නේ සන්තෝෂ කො මෙතන අවිද්‍යාව කියලා කියන දෙකක් අවිද්‍යාව කියන්නේ සමාගයේ සැපේ තුමනා කරන දේ නොදන්නාකම. ඒක සංවිධානය කරගන්න බැරිකම. දැන් මෙතන මේ මනුෂ්‍ය සංවිධානය කළා කියලා. එහෙමයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ සංවිධාන කරු ප්‍රමාණයට එන්නේ අවිද්‍යාව නැහැ. එතකොට මේ අවිද්‍යාව බිඳහෙලන හැටි මේ මනුෂ්‍ය පළවෙනි ප්‍රශ්නේ ඔකයි අවිද්‍යාව බිඳහෙලන හැටි යාගේ ප්‍රශ්නේ දැන් මෙතන අපි දෙන්නවා අවිද්‍යාව බිඳහෙලිච්චාම මේ පුද්ගලයා හැසිරෙන්නේ මෙහෙමයි. ඒ හැසිරීම වල පවතින රටාව, ඒකේ සිටිවිලි රටාව, සබතුන් රටාව, කතා රටාව ඔක්කොම එක පැත්තකට ගිහලා මොකද? එයත් එක්ක මට පුළුවන් ඕනම කෙනෙක් එක්ක. දැන් එක දවසක් <clears throat> කට්ටියක් අතර ගමු ගිහිල්ලා ආ එලාගේ මේ එලා මේ දවසකට කාමරයක් පිළිගත්තා. ගිය වෙලාවේ ඉඳලා හැප් එකේ වතුර යනවායි මදුරු දැල් කිලුකුයි බෙඩ් ෂීට් හොඳ නැහැ කියලා රෑ එකමාර වෙනකන් රණ්ඩු වෙලා දැනලා නිින්දත් නැහැ උදේ දැනගෙන ඇවිල්ලා බලනකොට මුළු රෑම පාවිච්චි කරලා තියෙන්නේ අවිද්‍යාවෙන් සෑහෙන දුකක් විඳලා තියෙනවා ඒ මිනිස්සු මේ ඉඳලා කතරගම ගිහිල්ලා දුක් විඳලා මට අල්ලපු කාමරේ ඉතුරු මාත් එක්ක මේ මේ මේ ආවල් උනන් එළියේ නැකන් සෑහෙන මේ දුකක් විඳලා මොකද අර මිනිස්සුන බැලලා ඉතින් අර ඒ කිලුටු ඒ කියන්නේ මధుර දැල්. මොන මధుර දැල් වුණත් මොකද අපි මේන් ගෙනිච්ච නැත්නම් ওই තියෙන එකක් කරවගෙන බුදිය ගන්නවනේ. ඒ වෙලාව නිදා ගන්න. නමුත් අර කාමච්ඡන්දයෙන් තිබුණේ මේකේ වර්ගය මොකද්ද කාමච්ඡන්දේ? මට හොඳ අපි මේ කබල්ලේව දාන්නේ හොඳ වර්ගයේ මధుර දැල් දාන්නේ. ඒවා අපිට එල්ලලා තියන්න ඕන අපිට. හ්ම්. හොඳට මැදපු සීඩ් දාලා තියෙනවා. ඒවා හොඳයි ඉතින් gedara කරගන්න. අර අපතන ඒ විශ්යන් කිසි ව්‍යාපාරයක්. අන්නොතෙන්ද විඳින් විඳින්න අර එකක්වත් හිතින්නේ නැහැ. අර අදිතාලම යටතේ අපි කිව්ව අර සකස් වීම යටතේ ආ ගියා නම් හම්බුනේ ඇඳ කොතනද එන්නේ ගැටුව ඇලුණ බුදිය. එළියට ගන්න නින්දයි නැගිටලා බලනකොට ලෑල්ලක් උඩයි බුදියෙන් තියෙන මොකක් හරි කමක් දැස් මම යනවා කියන යන්නේ යන්නේ. මිනිහා ඒ මොකද අර ඡන්දය එයාගේ කාම ඡන්දේ තිබුණේ. ලැබිච්ච දෙයක ජීවත් වෙනවා. ඔන්න ඕකයි මේ මෙතන ඉදිරිපත් වූ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔන්න අපි කෙටියෙන් සංවිධාන ඉදිරිපත් කළා. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අහන්න. ප්‍රශ්නය වාගේ හොඳයි කමක් නැහැ. ප්‍රශ්නේ දෙන්න අවශ්‍ය වෙන්නේ මේ වාසනාවන්ත කවුරුද? මේ අය සැනසීමේ ලෝකේ ජීවත් වෙනවා දකින්නේ බලාපොරොත්තුයි අපේ මේ දේශනාවල් වලින් බලාපොරොත්තු වෙන්නේ. මේක අපිට පේනවා ඒක සිද්ධ වෙනවා සිල්දි විලාස මම මේ පිහිටේ. ඒක නිසා මම හිතුවා එදා මම පිටවතුන නිසා අද කෙනෙක් අඩුවේ කියලා. නෑ ඒකක් නෑ. ඉතින් කොහොම හෝ වේවා අපි මේ ගෙන යන්නේ අපිට අයිති වෙලා තියෙන බොහෝ සුළු කාලයයි. ඒ සුළු කාලෙත් එක එක විදිහට අපිට පාවිච්චි කරන්න වෙලා තියෙනවා දවසින් දවස දවසින් දවස අපි යම් යම් දුර්වලත්වයටපත් වෙනවා. ආ ඒක නිසා ඒ දුර්වලත්වයත් එක්ක සන්තෝෂී පාවිච්චි කරමින් දුර්ලභයේ කොයි වේගම කොයි වේගම හෝ වේවා මරණය කොයි ආකාරයෙන් හෝ වේවා ඒ ප්‍රශ්නයක් නෑ ඒවා ඔක්කොම අර සතුටෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් එයා ඉතාම වාසනාවන්ත පුද්ගලෙක් ඇති ආගේ ජීවිතය ගැන එයාට ආපස් හැරලා සාදු කියලා එයාට මැරෙන්න පුළුවන්. ඕකයි අප්පුණා. ඒකෝට ඒ මෙරිච්ච පුද්ගලයා මෙලොවත් සැප විඳලා තියෙනවා, පරලොවත් සැප විඳිනවා. සෝචික යන්නේ කවදා හෝ යා අමා මහ නිවනින් සැනසෙනවා. මෙසේ එවැනි අයිතිවාසිකම ලබා ගැනීම සඳහා මේ දරන්නා උත්සාහය සාර්ථක කර ගැනීමට මේ අයට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයේ තත්ත්වන් විශ්ථාන වලත් අපාපය දුරු කරන්නා විස්ථානට අදි දුෂ්ටිනුම් ජීව රාජ්‍යය මේ පිනන මොදම්වි මේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිතෝ යහමඟ ගමන් කරමින් හැකි තාක් දුරට මේ ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහා ජීවිත සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයට තම තමන් නොමින් ජීවී පරිණෝගී මෝපියාදී ඥාති වර්ගයාටත් මොහොත පින්නතුන්ට ලෝසතුන්ට සමුදවන්නත් මේ සත්‍යයේ කාන්තෙන්ම සියලු කිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන සත්‍යවතා ජම්මේ ජීවිතා ආකාශත්තා ජීවිතා

අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු